ආහාර පිදීමේ අනුසස් අතීත කර්ම බලයෙන් සත්වයා උපදී පළමුවෙන් උපත ලබා දීමට මිස ඉදිරියට ඒ සත්වයාගේ ජීවිතය පැවැත්වීමට එම කර්මය සමත් නොවේ සත්වයාගේ ජීවිතය ඉපදීමෙන් පසු ඉදිරියට කලක් පවතින්නේ ආහාරයේද බලෙනි ආහාර නොලදහොත් දිවිය නොපවති. එබැවින් ජීවිතයේ ඉදිරියට පැවතීමට උපකාර වන ආහාර දීම ජීවිතයේ හෙවත් ආයුෂය දීමක් වේ. ආහාර පිදීම ආයුෂ පිදීමක් වේ. කොතරම් රූප ශෝභාව ඇතියෙකුට උවද ආහාර හිඟ වුවහොත් ඒ නැති වී විරූප වේ. රූප ශෝභාව ඇතිවීමට පැවතීමට හොඳ ආහාර උවමනාය. එබැවින් රූප ශෝභාව ඇතිවීමට පැවතීමට හේතු වන ආහාර දීම පිදීම ශරීර වර්ණය දීම පිදීමක් වේ. निराහාරව ක්ලාන්තව සිටින්නෙකුට අන් කුමක් ඇතද සැපයක් නැත. සාගින්න නිවා ගැනීමට පමණක් නොව අන් ක්‍රමවලින් සැප ලැබිය හැකි වීමටත් ආහාර ලැබිය යුතුය. එබැවින් ආහාරය දීම සැපය දීමකි. ආහාරය පිදීම සැපය පිදීමකි. ආහාර නොලැබ ගියොත් අනිකක් කිරීමට තබා තමාගේ ශරීරය එහා මෙහා ගෙන යාමට පමණවත් ශක්තියක් ඉතිරි නොවේ. ශක්තිය ලැබෙන්නේ ආහාරයෙනි. එබැවින් ආහාර දාණය ශක්තිය දීමක් වේ. ආහාර පූජාව ශක්තිය පූජාවක් වේ. ආහාර හිඟව ලේමස් වියලි ඉන්ද්‍රිය දුබල වූහොත් ප්‍රඥාව නැති වේ. ප්‍රඥාව ඇතිවීමටත් ආහාර ලැබිය යුතුය. එබැවින් ආහාර දාණය ආහාර පූජාව ප්‍රඥා දානයක් ප්‍රඥා පූජාවක් වේ. ආයුෂය, ශරීර වර්ණය, සැපය, ශරීර ශක්තිය, ප්‍රඥාව යන කරුණු පස සත්වේනට ඊතා උසස් කරුණු පසකි. එබැවින් ඒවා ලැබීමට හේතු වන ආහාර දාණය ආහාර පූජාව උසස් දානයක් උසස් පූජාවක් වේ. එය උසස් පිනක් වේ. ආයුදෝ බලදෝ දීරෝ වන්නදෝ පටිබානදෝ සුකස්ස දාතා මෙෝදාවි සුකං සෝ අධිගච්ඡති ආයුන් දත්වා බලං වන්නං සුකංච පටිබානකං දීගායු යසවා හෝති යත්ත යත්තු පජ්ජති අංගුත්තර පංචක නිපාතය ආයුෂය දෙන්නා වූ ශරීර බලය දෙන්නා වූ ශරීර පැහැය දෙන්නා වූ නුවණ දෙන්නා වූ සැප දෙන්නා වූ නුවණැති හෙතෙමේ සැපය ලබන්නේය ආයුෂය ශරීර ශක්තිය රූප සෝභාව සැපය ප්‍රඥාව යන මේවා යම් යම් තැනක උපදීනම් ඒ ඒ තැන දීර්ඝායු ඇත්තේද පිරිවර ඇත්තේද වේ යනු ගාථාවල තේරුමය. මල්ලිකා දේවී සවැත් නුවර එක් මල් කරුවෙකුට සොළොස් හැවිරි දිවියට පැමිණි රූමද්දුවක් වූවාය. දිනක් ඕ තලප ගුලි තුනක් පැස කළාගෙන තවත් දැරියන් හා එක්ව මල්වත්ත බලා ගියාය. එදින සංඝයා පිරිවරා පිඬු පිනිස සවැත් නුවරට වඩිනා බුදුරජාණන් වහන්සේ ඇයට අතරමඟදී හමු වූහ. බුදුරදුන්ට පිදීමට අනිකක් නැත්තා වූ ඕ තමාගෙන යමින් සිටි තලපගුලි තුන තථාගතයන් වහන්සේට පිළිගැන්වූ ආය. තථාගතයන් වහන්සේ ඇගේ පූජාව පාත්‍රය එලවා පිළිගත්සේක. ඕ උන්වහන්සේගේ පාවැඳ බුද්ධාලම්බන ප්‍රීතියෙන් තථාගතයන් වහන්සේ දෙස බලා සිටියාය. එකල්හි තථාගතයන් වහන්සේ අය දෙස බලා සිනා පහල කළසේක. බුදුවරයෝ විශේෂ කරුණකට මිස සාමාන්‍ය මිනිසුන් මෙන් අකාරණයෙන් සිනා පහල නොකරන සේක. එබැවින් ආනන්ද තෙරුණෝ සෙනා පහල කිරීමේ කරුණ තථාගතයන් වහන්සේගෙන් විචාලහ. ආනන්දය මේ කුමරිය තලප පූජා කිරීමේ පිනෙන් අදම කොසල් රජුගේ අගමෙහිසිය වන්නේ යයි තථාගතයන් වහන්සේ වදාළහ. කුමාරිකාව උයනට ගොස් මිහිරි ගී ගයමින් එහි උන්නාය. එදිනම කොසොල් රජ අජාසත් රජු හා යුදකොට පැරදී අසෙකු පිටින් පලා යන්නේ උයන සමීපයේදී ඇගේ ගී හඬ ඇසී අසු උයනට යැව්වේය. කුමාරිකාව සෙසු දැරියන්සේ බිය වී පලා නොගොස් නොබා රජු ඉදිරියට ගොස් රජුගේ රැහන අල්ලා ගත්තාය. රජු අසු පිට හිඳම සැමියෙකු ඇති නැති බව විචාරා සැමියෙකු නැති බව දැන අසුපිටින් බැස ඇගේ උකුලෙහි හිස තබා මද වේලාවක් හිඳ විඩාසන් සිඳුවාගෙන ඇයද අසුපිට නංවා බලකාය හා නගරයට පිවිස ඇගේ නිවසෙහි රඳවා රජ මැදුරට පිවිස සවස් කාලයේ රතයක් යවා මහත් සත්කාරයෙන් සම්මානයෙන් ඇය ගෙන්වා රුවන් රසක සිටුවා අභිෂේක කරවා අගමෙහෙසිය කරගත්තේය. ඕ රජුට අතිශයින් ප්‍රිය වූවාය. ජාතකට්ට කතා සත්තක නිපාතයෙන් කැඳ පිදීමේ අනුසස් කැඳ වනාහි ආහාරයක්ද වන බෙහෙතක්ද වන මනුෂ්‍ය ශරීරයට ඊතා හොඳ දෙයකි ආයුෂයේ වර්ණය, සැපය බලය, නුවණය යන භෝජනයෙන් ලැබෙන අනුසස් පස කැඳෙන්ද ලැබේ. සාගින්න සංසිඳීම, පිපාසාව සංසිඳීම, වාතය අනුලොම් වීම, ආමාශය පිරිසිදු වීම, නොපැසී ඉතිරි වූ ආහාර පැසීම යන අනුසස් පහද කැඳෙන් ලැබේ. එම අනුසස් කැඳ වැළඳීමෙන් ලැබෙන අනුසස්ය. දස ඉමේ බ්‍රාහ්මණ ආනිසංසා යාගුයා යාගුම් දෙන්තෝ ආයුම් දේති වන්නන් දේති සුඛං දේති බලං දේති පටිබාණං දේති යාගු පීතා කුදං පටිහන්ති පිපාසං පටිවිනෝදේති වාතා අනුලෝමේති වත්තිං සෝදේති අමාවසේසං පාචේති ඉමේකෝ බ්‍රාහ්මන දසානිසංසා යාගුය මහා වග්ගපාලි පේසජ්ජක් කන්දක මෙසේ තථාගතයන් වහන්සේ විසින් ඉහත කී යාගුවේහි අනුසස් දසය වදාරා ඇත්තේය දසානිසංශයක් ඇති බැවින් ශරීරයට ඊතා යහපත් වන කැඳ සුදුසු අවස්ථාවන්හි සිල්වත් ගුණවත් උතුමන්ට පිදීම බොහෝ අනුසස් ලැබෙන පින්කමකි. යාගුදායක තෙරුන් වහන්සේ මෙයින් කල්ප 30000කට පෙර එක් මිනිසෙක් මාර්ගෝපකරණ රැගෙන ගමනක් යන්නේ ගඟක් ගලා තිබූ බැවින් ගමක එක් විහාරස්ථානයක නැවතින. එහි වෙසෙන භික්ෂූන්ටද ගඟ ගලා ඇති බැවින් පිඬු පිනිස යා නොහැකි විය. ඒ මිනිසා පහන් සිතින් තමාගේ සහල් වලින් කැඳක් පිස ඒ භික්ෂූන්ට පිළිගැන්වීය. ඒ පිනෙන් ඔහු දීර්ඝ කාලයක් දෙව් මිනිස් දෙගතියෙහි සැප විඳ අප බුදුන් කල කුලගයක ඉපද පැවිදි වීමට හිසකේ කපත් දීම සව් කෙලෙසුන් නසාරහත් විය. ඒ තෙරුන් වහන්සේගේ ප්‍රකාශනයක් මෙසේය. යාගුං සංගස්ස දත්වාන පුඤ්ඤක්කෙත්තේ අනුත්තරේ පංචානිසංසේ අනුභෝමි අහෝ යාගු සුයිට්ඨිතා අක්ඛ්‍යාදිතා රූපවත කිප්පං ධම්ම නිසන්තිතා ලාභීතා අන්නපානස්ස ආයු පංචමකං මම තින්ස කප්පං සහ සම්හි යං දාන මදිදන් තදා දුග්ගතින් නාබිජානාමි යාගු දානස්සිදං පලං අපදාන පාළි තේරුම අනුත්තර පුණ්‍යක්ෂේත්‍රේහි සංඝයා හට කැඳදී පංචානිසංසයක් අනුභව කරමි. යාකු දානේ යහපත් බව ආශ්චර්යය. නිරෝගී බව, රූප ශෝභාව, වහා ධර්මයේ තේරුම් ගැනීමේ සමත් බව, අඩුවක් නැතිව ආහාර පාන ලැබීම, දීර්ඝායුෂ්ක බව, යන මේ පස යාගුදානයේ ආනිසංසයෝය. කල්ප 30000කට පෙර එකල යම් දානයක් දුනින්ද ඒ හේතුවෙන් මෙතෙක් දුර්ගතිය නොදනිමි. මෙය යාගුදානයේ ඵලයයි. කොඩි පූජාවේ අනුසස් බුද්ධාදී උත්තමයන්ට ගරු කිරීම වශයෙන් උත් පූජා වශයෙන්ුත් මාර්ගවල හා දාගැබ් මහ බෝ ප්‍රතිමා ගෘහ පිහිටි තැන්වල සදහවත් වූ කොඩි එල්ලති. කොඩි ඔසවති. කොඩිය ජනප්‍රිය දර්ශනීය වස්තුවකි. එබැවින් කොඩි පූජාවෙන් ලැබෙන පින විශේෂයෙන් උපනූපන් තන උසස් පුද්ගලයන් වීමටත් ජනප්‍රිය පුද්ගලයන් වීමටත් හේතු වන බව කිව යුතුය. උපවාන තෙරුන් වහන්සේ මේ කල්ප ලක්ෂයකින් పూర్වෙහි පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූසේක. පිරිණිවීමෙන් පසු උන්වහන්සේගේ ශාරීරික ධාතූහු අප බුදුරදුන් ධාතුන් මෙන් විසිරී නොසිට ඒක ඝනව සිටියහ. දෙව් මිනිස් දෙකොටසම එකතුව උන්වහන්සේගේ ධාතුන් වහන්සේ තම්පත් කොට මහා දාගැබක් කළහ. මහජනයා ඊතා බැතියෙන් අනේකාකාරයෙන් ඒ චෛත්‍ය පුදනු දුටු හංසවතී නගරෙහි කුලී වැඩි කරමින් ජීවත් වූ එක් දුගියෙක් සෝදා පිරිසිදු කොට තිබූ තමාගේ උතුරු සළුව උණලීයක අග එල්වා කොඩියක් කොට චෛත්‍ය සමීපෙහි පිහිට වූයේය. එය සුළඟින් ලෙලදෙනු දැක දුගියාට ඉමහත් සතුටක් ඇතිවිය. ඔහු මහත් ප්‍රීතියෙන් එක්තරා තෙරණමක් වෙත ගොස් තමාගේ දජ පූජාවේ අනුසස් විචාලේය. තෙරුන් වහන්සේ එහි අනුසස් මෙසේ පැවසූහ. හත්ති අස්ස රතාපත්ති සේනාච චතුරංගනී පරිවාරෙස්සන්ති තං නිච්ඡං දජානි සංසිදං පලං හස්ති සේනාව අශ්ව සේනාව රත සේනාව පාබර සේනාව යන සිවුරඟ සෙනග නිරතුරුව පිරිවරන්නාහ මෙය ගජ දානයේ ඵලයයි. සට්ටි තුරිය සහස්සානී බේරියෝ සමලංකතා පරිවාරෙස්සන්ති තං නිච්ඡං දජ දාන ආනිසංසිදං පලං 60000ක් තූර්ය භාණ්ඩද මනවින් අලංකාල කළ බෙරද තා නිරතුරුව පිරිවරන්නාහ මෙය ධ්වජ දානයේ ඵලයයි. චලාසීති සහස්සානී නාරියෝ සමලංකතා විචිත්ත වත්තා බරණා ආමුත්ත මණිකුණ්ඩලා ආලාර පම්හා හසුලා සුසුඤ්ඤා තනු මංජිමා පරිවාරෙස්සන්ති තං නිච්ඡං දජ දාන ආනිසංසිදං පලං විචිත්‍ර වස්ත්‍රාභරණයෙන් හා මිනි කොඬල් වලින් අලංකృత වූ නිල්වන් ලැබ ඇත්තා වූ මද සිනා ඇත්තා වූ මනා හික්මීම ඇත්තා වූ ඊතා උස්ද ඊතා මිටිද හා ඊතා ස්ථූලද ඊතා කෘෂද නො වූ මධ්‍යම ශරීර ඇත්තා වූ 86000ක් ස්ත්‍රීහු තා පිරිවරන්නාහ මේ දජ දානයේ ඵලයයි තිංස කප්ප සහස්සානී දේව ලෝකේ රමිස්සසී අසී තික්කන්තු දේවින්දෝ දේව රජ්ජං කරිස්සසි කල්ප 30000ක් සැප විඳින්නෙහිය 80 වරක් දේවේන්ද්‍රව දේව රාජ්‍ය කරන්නේය සහස්සක්කන්තු රාජාච චක්කවත්ති භවිස්සසි පදේශ රජ්ජං විපුලං ගණනාතෝ අසක්කීයං දහස් වරක චක්‍රවර්ති රජවන්නේය ගණනක් නැති වාරවල ප්‍රදේශ රජවන්නේය කප්ප සත සහස් සම්හි ඔක්කාක කූල කුල සම්භවෝ ගෝතමෝ නාම ගොත්තේන සත්හා ලෝකේ භවිස්සති දේව ලෝකා චවිත්වාන සුක්ඛ මූලේන චෝදිතෝ පුඤ්ඤ කම්මේන සංයුක්තා බ්‍රහ්ම බන්දු භවිස්සති අසීති කෝටිං චඩ්ඩෙත් දිත්වා දාසේ කම්ම කරේ බහුන් ගෝතමස්ස භගවතෝ සාසනේ පබ්බ රිස්සති ජිස්සති ආරාදයිත්වා සම්බුද්ධං ගෝතමං සක්්‍ය පුංගවං උපවානෝති නාමේන හෙස්සසී සත්තු ශාවකෝ කල්පලක්ෂයකින් ඔබ ඔක්කාක කුලෙහි උපන් ගෝත්‍රයෙන් ගෞතම නම් වූ ශාස්ත්‍රූ වහන්සේ ලොව පහළ වන්නාහ එකල දෙව්ලොවින් චුතව පිනැති බ්‍රහ්මයෙක් වන්නේය. බොහෝ දාස කර්මකාරයන් හා අසූ කෙලක් ධනයද හැර ගෞතම බුදුන් වහන්සේගේ සස්නේ පැවිදි වන්නේය. ශාක්‍ය පුංග වූ ගෞතම බුදුරජාණන් වහන්සේ ආරාධනය කොට උපවාන නමින් බුද්ධ ශ්‍රාවකයෙක් වන්නේය. සත සහස්සිතෝ කප්පේ යං කම්මකාරින් තදා දුක්ගතින් නාබිජානාමි දජදාන ආනිසංසිදං පලං මේ උපමාන තෙරුන්ගේ ප්‍රකාශනයකි අපදාන පාලියෙන් ගන්නා ලදී ශබ්ද පූජාවේ අනුසස් බෞද්ධයන් කරන පින්කම් වලින් ශබ්ද පූජාවද එකකි. එය මහත් පින්කම් වලට තිබිය යුතුම අංගයක් ලෙස බොහෝ බෞද්ධයෝ සලකති. ඒ ශබ්ද පූජාව ඊතා අතීතයේ පටන්ම කෙරුණු බව පිටකත්‍රයෙන් හා අටුවාවලින්ද වංශ කතාවලින්ද පෙනේ. ප්‍රාතිහාරයෙන් බුදුරදුන් වඩිනා කලෙහි මග දෙපස ගෙවල ඇති බෙර වීණා ආදී තිවුර්ය භාණ්ඩ වලින් ඉබේම නාදය නගින්න පටන් ගන්නා බවද බොහෝ පොත්වල කියා තිබේ. එයින් පෙනෙන්නේ ශබ්දයත් බුද්ධ පූජාවට අවශ්‍ය අංගයක් බවය. එහෙත් මේ ශබ්ද පූජාව තථාගතයන් වහන්සේ වර්ණනා කළ තැනක් පිටකත්‍රයේහි දක්නට නැත. ශබ්ද පූජාවේ අනුසස්ද තථාගතයන් වහන්සේ විසින් වදාළ තැනක් දක්නට නැත. පින්කම් වල අනුසස් දක්වා ඇති අපදාන විමානවත්තු ආදී ග්‍රන්ථවල මල් පූජා ආහාර පූජා, වස්ත්‍ර පූජා කිරීමෙන් නොඑක් අනුසස් ලැබූ අය පිළිබඳ බොහෝ කතා ඇත්තේය. ඒවායේද ශබ්ද පූජාවේ අනුසස් දැක්වෙන කතා දුර්ලභය. අපදාන පාළියේහි පමණක් ශබ්ද පූජා කළවුන් පිළිබඳ කතා දෙක තුනක් දක්නා ලැබේ. ඒවාද බෝධිවලට ශබ්ද පූජා කිරීම පිළිබඳ කතාය. අත්තදස්සී බුදුරජාණන් වහන්සේ පිරිණිවීමෙන් පසු ඒකාසනීය තෙරුන් වහන්සේ වරුණ නම් දෙව් රජෙක්ව සිට සියලු තූර්ය භාණ්ඩයන්ගෙන සිය පිරිසද සමග ඒ බුදුරදුන්ගේ බෝධිය වෙත ගොස් තූර්ය වාදනෙන් හා නැටුමෙන් ගැයීමෙන්ද බෝධි පූජාවක් කළ බවත් එතෙන් පටන් සසර දෙව් මිනිස් දෙගතියෙහි සැපවිඳ අප බුදු සසුනේහි පැවිදිව රහත් වූ බවත් ඒකාසනීයත්තේර අපදානෙහි දැක්වේ. නිබ්බුතේ ලෝකනා තම්හි අත්තදස්සී නරුත්තමෝ තුරියං සබ්බමාදාය අගමං බෝධි මුත්තමං වාදි තේනේච නච්චේන සම්මතාල සමාහිතෝ සම්මුඛාවිය සම්බුද්ධං උපට්ඨින් බෝධිමුත්තමං සතකම්මා බීරුද්ධෝහං පසන්නෝ බෝධිමුත්තමං තේන චිත්තප්පසාදේන නිම්මානං uppajjahං තිවිදග්ගේ නිබ්බුතා මයිහං බවා සබ්බේ සමෝහතා දාරේමි අන්තිමං දේහං සම්මා සම්බුද්ධ ශාසනේ ඒකාසනීයතේර අපදානයෙන් විපස්සී බුදුරජාණන් වහන්සේගේ බෝධියට සක් පිඹිමින් වන්දනා කළ පිණින් බොහෝ සම්පත් ලද බව ඒක සංකීයත්තේර අපදානෙහි දක්වා තිබේ. තවද විපස්සී බුදුරදුන්ට සක් පිඹීමෙන් දිනපතා උපස්සාන කිරීමෙන් බොහෝ සම්පත් ලද බව බුද්ධෝ පට්ඨාකතේර අපදානේහි දක්වා තිබේ. ඒ සක්මෙවීම කෙසේ කරන ලදද යන බව පැහැදිලි ලෙස විස්තර වශයෙන් දක්වා නැත. කප්‍ර පූජාවේ අනුසස් මිකපට සිවනුවන කල්පේහි ලොව පහළ වී වදාළ සිද්ධාර්ථ නම් බුදුරජාණන් වහන්සේගේ චෛත්‍ය සමීපෙහි එක් සදහැවතෙක් විචිත්‍ර වස්ත්‍රයක් එල්වා කප්රුකක් සාදා තැබීය. එය චෛත්‍ය ස්ථානයේට සැරසිල්ලක් වශයෙන් කරන ලද්දක් විය හැකිය. ඒ පිණින් ඔහු උපන් තැන්වලදී ඔහුගේ වාසස්ථානය අලංකාර කෙරෙමින් කප්රුක් පිහිටියේය. ඔහු හා ඔහුගේ පිරිස ඒ කප්රුක් වලින් වස්ත්‍රගෙන සම කල්හි රෙසිසේ පරිභෝග කළහ. මෙසේ ඒ පිනෙන් ඔහු දෙව් මිනිස් දෙගතියෙහි සිව්වනූ කල්පයක් දෙව් මිනිස් සැපවිඳ අප බුදු සසුනේහි පැවිදිව සියලු කෙලෙසුන් නසා රහත් වී නිවන් දුටුවේය. කප්ප රුක්කීය තෙරුන් වහන්සේගේ ප්‍රකාශනයක් මෙසේය. චතුන්න උත්තිතෝ කප්පේ යං රුක්ඛං තපයින් අහං දුග්ගතින් නාබිජානාමි කප්ප රුක්ඛස්සිදං පලං අපදාන පාළියෙන් ඇමදීමේ අනුසස් වන්දනාව සඳහා විහාරස්ථානවලට පැමිණෙන පින්වතුන් ඒ ස්ථාන අපවිත්‍රව තිබෙනු දැක දැක නොසලකා නොයා යුතුය. Taman පැමිණි විට මලසුන්වල පරමල් ඇතිනම් ඉවත් කළ යුතුය. මලසුන් අපවිත්‍ර වී ඇතිනම් සෝදා පිරිසිදු කළ යුතුය. විහාරගය අපිරිසිදු වී ඇතනම් ඇමද පිරිසිදු කළ යුතුය. මිදුල් ඇමද පිරිසිදු කළ යුතුය. දාගැබ අවට බෝධිය අවට කසල ඇතිනම් ඇමද ඉවත් කළ යුතුය. තනහාවල් පැල ඇටි වෙවි ඇතිනම් ඉවත් කළ යුතුය. සිද්ධ ස්ථාන ඇමද පිරිසිදු කිරීම උසස් පින්කමකි. එහි අනුසස් බොහෝය. ඒ ශ්‍රද්ධාව ඇතිනම් වියදමක් නැතිව කාහටත් පහසුවෙන් කරගත හැකි පින්කමකි. ඇමදීමෙන් ලැබෙන බොහෝ අනුසස් සකෙන් සමච්චක තේරාපදානය බෝධි සමච්චක තේරාපදානය යන දෙකෙහි දක්වා තිබේ. උපදින උපදින જાතියෙහි අංග ප්‍රත්‍ය සම්පූර්ණ වීම උස්මහතෙන් යුක්ත වීම ශරීරය වර්ණවත් වීම සමසිසි නිදුවීම ජනප්‍රිය වීම දීර්ඝායුෂ්ක වීම ශරීරයේ ශක්තිමත් වීම බොහෝ කල දුක් විඳින ජනයාට අප්‍රියවන ලාදුරු පරංගී කඩු වේගන් වන හා නොඑක් නපුරු කුෂ්ඨ රෝග ඇති නොවීම සුදු කබර වායු ගෙඩි ඉනිගැට සුදු ලප කළු ලප කුරුලෑ අලුහන් තොල් අතුල් පතුල් පැලීම සම ඉරිතැලීම යන මේ රෝග නොහට ගැනීම ඇමදීමේ අනුසස් වශයෙන් විශේෂයෙන් කියා තිබේ. ස්ත්‍රීන්ට සත්පුරුෂයන්ට අපරාධ කිරීම, පරසන්තක වස්තුව පැහැර ගැනීම ආදී පව්කම් වලින් කුෂ්ඨ රෝගය හටගන්නා බවත්, කුෂ්ඨ රෝගියා මලපසු එය වවාන්තරයට යන බවත් වෛද්‍ය ග්‍රන්ථවල කියා තිබේ. ගුණවතුන්ට අපරාධ කිරීමේ පවින් කුෂ්ඨ රෝගය හට ගන්නා බව බුදුදහමෙහිද කියා තිබේ. කොතෙක් ප්‍රතිකාර කළද නිෂ්ඨාවට සුව නොවන කුෂ්ඨ රෝගයට සිත ස්ථානයේ ඇමද පිරිසිදු කිරීම හොඳ ප්‍රතිකාරයකි. කලක් එසේ කිරීමෙන් සමහර විට කුෂ්ඨ රෝගය නිෂ්ඨාවටම සුව වේ. ඇමදීම කය පිරිසිදු වීමට පමණක් නොව සිත පිරිසිදු වීමටද හේතු වන පින්කමකි. මාගේ මේ ව්‍යායාමයෙන් මේ ස්ථානය පිරිසිදු වන්නාක් මෙන් ලෝභ, ద్వේෂ, මෝහ, මාන, දිට්ඨි, විචිකිත්සාදී කෙලෙස් කසලින් මාගේ සිතද පිරිසිදු වේවා යන අදහස ඇති කරගෙන ඇමදීම කළ යුතුය. එසේ කලන කල්හි ඇමදීමේ කුසලයෙන් චිත්ත පාරිශුද්ධියද ලැබේ. චිත්ත පාරිශුද්ධිය සත්වේනට ඊටාම අවශ්‍ය දෙකි. සත්වයන් නොඑක් පව්කම් කොට නැවත නැවත අපායෙහි උපදින්නේද චතුරාර්ය සත්‍ය අවබෝධකට නිවනට නොපැමිණිය හැකිව සසර සැඳී රැඳී සිටින්නේද සිතෙහි අපිරිසිදු බව නිසාමය චිත්ත පාරිශුද්ධිය ලැබීමට කරනට ඇති හොඳම පින්කම සිද්ධාස්ථාන පවිත්‍ර කිරීමය පංචානිසංස සම්මජ්ජනීයා සකචිත්තං පසීදති පරචිත්තං පසීදති දේවතා අත්තමනා හොಂತಿ පසාදිකා සම්මත්තනිකං පඤ්ඤං උපචිනාති කායස්ස බේදා පරම්මරණා සුග්ගතින් සග්ගං ලෝකං uppajjati පරිවාර පාලි තේරුම ඇමදීමෙහි අනුසස් පසෙකි. තමාගේ සිත පැහැදේ, අනුන්ගේ සිත පැහැදේ. දෙවියන් සතුටු වෙති. රූප ශෝභාව දෙන පිනක් රැස් කරයි. මරණින් මතු ස්වර්ගයේහි උපදී. මේ දේශනාව පිළිබඳ සමන්ත පාසාදිකා නම් වූ විනය අටුවාවෙහි එන විස්තරය මෙසේය. කට කන්දවර වාසී පුස්සදේව තෙරණුවෝ සෑමලුව හැමදා නිකමල් අතුලාක් මෙන් සමව පිහිටි වැලි ඇති සෑමලුව බලමින් බුද්ධ ලම්බන ප්‍රීතිය උපදවාගෙන සිටියහ. එකල්හි මාරයා පර්වත පාදයේ උපන් කළු වඳුරෙක් මෙන් වී පැමිණ ගොම විසිරුවා සෑමලුව අපවිත්‍ර කර පලා ගියාය. එයින් තෙරුවන් වහන්සේට අරහත් ඵලයට පැමිණිය නොහැකි විය. දෙවන දවසේද තෙරුන් වහන්සේ මළුව ඇමද ප්‍රීතිය උපදවා බලා සිටින කල්හි මාරයා මහලු ගොන් වෙසකින් පැමිණ මළුව අපවිත්‍ර කර ගියේය. තුන්වන දින සෑ මළුව ඇමද තෙරුන් වහන්සේ බලා සිටින කල්හි මාරයා කොරෙකුගේ වේශයෙන් පැමිණ පා අදිමින් ගොස් සෑම අලුව විරූප කළේය. එකල්හි තෙරුන් වහන්සේ මෙබඳු භයානක පුරුෂයෙකු යොදුනක් පමණ ඇති මේ ගොදුරු ගමෙහි දැක නැත. මොහු මාරයාවත් දෝයි සිතා. නුඹ මාරයාදැයි ඇසුයේය. එසේ යැයි පිළිතුර දින. නැවත ඔබ බුදුරදුන් දැක ඇත්තෙහිදැයි තෙරුන් වහන්සේ ඇසූහ. එසේ යැයි මාරයා පිළිතුර දින. මාරයානම් මහානුභාව ඇතියකි. ඔබට බලය ඇතිනම් බුදුරදුන්ට සමාන ආත්මභාවයක් මවන්නේයයි තෙරුන් වහන්සේ කීහ. හිමියනි බුදුරදුන් වැනි ආත්මභාවයක් නොමැවිය හැකිය. එහෙත් තරමක් සමාන ආත්මභාවයක් මවමි කියා. මරු බුද්ධ වේශය ගැන තෙරුන් වහන්සේට පෙනී සිටියහ. තෙරුන් වහන්සේ මරු දෙස බලා බුද්ධ වේශයෙන් සිටිනා කල්හි කෙලෙස් සහිත වූ මොහු මෙතරම් හොබනේ නම් නික්ලේශී වූ තථාගතයන් වහන්සේ කෙතරම් ශෝභමාන වන්නට ඇත්තේදයි සිතා බුද්ධාලම්බන ප්‍රීතිය උපදවා විදසුන් වඩා අරහත් ඵලයේහි පිහිටියේය. ඒ බවදත් මාරයා ඔබ විසින් රවටන ලද්දෙමි කීහ. තෙරුන් වහන්සේ මාරය නුඹ වැනියා රවටන්නේ කුමකටදයි කීහ. ලෝකාන්තර විහාරයේ දත්තනම් තරුණ භික්ෂුවක්ද චෛත්‍යාංගණයේ හැමද බලා සිට ඕදාත කසින ධානයේ ලබා අෂ්ට සමාපත්තිය උපදවා විදසුන් වඩා සෝවාන් සකදාගාමි අනාගාමි යන පළත්‍රයට පැමිණියේය. පරසිට පැහැදීම තිස්සනම් තරුණ භික්ෂුවක් දඹකොළ සෑ මලුව හැමද කසල ඉවත් කරන පැස අතින්ගෙන සිටියේය. එකල්හි තිස්ස දත්ත නම් මහා තෙර නමක් නැවකින් බැස අවුත් සෑ මලුව බලා ඇවිදින්නේ සිත දියුණු කළ කෙනෙකුන් විසින් අමදින ලද තනක් බව දැන සතුටු වී තරුණ භික්ෂුවගෙන් ප්‍රශ්න දහසක් ඇසීය. තරුණ භික්ෂුව සියල්ල විසඳුයේය. එක්තරා විහාරයක තෙර නමක් සෑ මළුව ඇමත තැබුයේය. යෝනක රටින් චෛත්‍ය වන්දනාව සඳහා ස්තවීරවරුන් සතර නමක් එහි පැමිණියහ. හැමද පිරිසිදු කර තිබූ සෑ මළුව දැක සිත පැහැදී එක් තෙර නමකට අට කපක් අතීතයේ සිහි කළ හැකි විය. එක නමකට සොළොස් කපක් සිහි කළ හැකි විය. එක් නමකට විසි කපක් සිහි කළ හැකි විය. එක් නමකට තිස් කපක් සිහි කළ හැකි විය. දෙවියන් සතුටු වීම එක විහාරයක භික්ෂුවක් සෑමලුව හා බෝමලුව ඇමද නෑමට ගියේය. දෙවියෝ මේ විහාරය කළ තැන් පටන් කිසි දිනක මෙසේ වත සම්පූර්ණ කොට ඇමදූ භික්ෂුවක් නොවී යැයි ප්‍රසන්නව මල්ගෙන භික්ෂුව එන මග බලා සිටියෝය. භික්ෂුව අවුත් ඔවුන් දැක තොපි කවර ගමකදැයි ඇසීය. ස්වාමීනි අප මෙහිමය මේ විහාරය කළ තැන පටන් මේ වනතුරු මෙසේ වත සම්පූර්ණ කොට ඇමදීම කළ අන් භික්ෂුවක් නැති නිසා අපි පැහැදී නුඹ වහන්සේට මල්ගෙන ආවෝමැයි දේවතාවෝ කීහ. රූප ශෝභාව ඇතිවීම. පෙර අනුරාධපුරෙහි විසූ අබේ තෙරුන් වහන්සේගේ රූප ශෝභාව ඊතා මනහර විය. උන්වහන්සේ සුන්දර රූපයේ ඇතියෙකු වශයෙන් ප්‍රසිද්ධ කෙනෙක් වූහ. එසේම රූප ශෝභාවෙන් ප්‍රසිද්ධ අමාත්‍ය පුත්‍රයෙක්ද විය. ඒ දෙදෙනාගෙන් වඩා ශෝභමාන තැනැත්තා කවරේද යන කතාව ජනයා අතර ඇතිවිය. ඒ දෙදෙනා එක්තැන්හිදීම දැක දැකීම සඳහා දිනක් අමාත්‍ය පුත්‍රයාගේ ඥාතීහු ඔහු හොඳ ඇඳුම් පැළඳුම් වලින් සරසා චෛත්‍ය වන්දවන්නෙමු යයි රුවන්වැලි මහා සෑය වෙත කැඳවාගෙන ආහ. අබේ තෙරුන් වහන්සේගේ මවද ලස්සන සිවුරක් පිළියෙල කර තෙරුන් වහන්සේට යවා හිස රැවුල් බාවාගෙන මේ සිවුරු පොරවාගෙන වන්දනාව සඳහා රුවන්වැලි මහා සෑය වෙත එන ලෙස දන්වා යැවූහ. අමාත්‍ය පුත්‍රයා නෑයන් පිරිවරාගෙන ප්‍රාචීන ద్వාරයෙන් රුවන්වැලි මහා සෑ මළුවට ඇතුල් විය. අබේතෙරුන් වහන්සේද භික්ෂූන් පිරිවරා දක්ෂිණ ద్వාරයෙන් සෑ මළුවට පිවිසියහ. දෙදෙනාම එක් වූ කලෙහි ඔබ මහලු තෙරුන් වහන්සේ හැමදූ තැන කසලගෙන ගොස් දමා මාහා තරඟ කරන්නෙහි දැයි අබේ තෙරුන් වහන්සේ අමාත්‍ය පුත්‍රයාට කීහ. අතීත ජාතියේ අබේ තෙරුන් වහන්සේ මහතර නමක් වී කතරගම සෑමලුව ඇමදූහ. අමාත්‍ය පුත්‍රයා මහා ඌසුවකුව සිට උන්වහන්සේ ඇමද එක්කල කසල ඉවත් කළේය. ඒ දෙදෙනාට විශේෂ රූප ශෝභාව ඇති වූයේ එහෙයිනි. සමන්ත පාසාදිකාවෙන් තියුණු නුවණ ලැබීම කාශ්‍යප බුදුරජුන්ගේ සසුන පවත්නා කලෙහි එක් ගන්තරක බොහෝ භික්ෂූන් වෙසෙන සංඝාරාමයක් විය. එහි වෙසෙන වත් සම්පූර්ණ කරන භික්ෂූහු උදේන්ම නැගිට ඉදල්ගෙන බුදුගුණ සිහි කරමින් මිදුල් අමදති. එක් තෙරනමක් ඇමදු කසල එකතු කොට සමීපයෙන් යන සාමණේර නමක් දැක. සාමණේරය මේ කුණු ඉවත් කරන්නේයි කීය. සාමණේර නම නොයසුනාක් මෙන් ගියේය. දෙවන තුන්වන වර දෙසේ කී නමුත් සාමණේර නම ඇහුන් කන් නොදුන්නේය. තෙර නම කිපි සාමණේර නමට ඉදල් මිටින් පහරක් ගැසීය. සාමණේර තෙමේ බිය වී හඬමින් කසල ගොඩගෙන ගොස් තමා මේ කසල ඉවත් කිරීමේ පිනෙන් මම නිවනට පැමිණෙන තුරු උපදින උපදින જાතියේ නබෝ මධ්‍යගත සූර්යාසේ මහා තේජස් ඇතිවෙන් වායි පැතිය. ඉක්බිති සාමණේර නම නෑම සඳහා ගඟට ගොස් එහි රළ වේගය දැක කුණු ඇද දැමීමේ පිණින් මතු උපදින උපදින જાතියෙහි මේ රළ වේගයේ බඳු ස්ථානෝචිත ප්‍රඥාව ඇත්තේ වෙම්වායි ෂේනෝන ප්‍රඥාව ඇත්තේ වෙම්වායි දෙවනුවද පැතිය මහා තෙර නම ඉදල තැම්පත් කොට නෑම සඳහා තොටට ගියේ සාමණේර නමගේ ප්‍රාර්ථනාව අසා මගේ නියමය නිසා කසල ඉවත් කළ මොහොට මෙපමණ මහත් දෙයක් සිදුවේ නම් සදහයෙන් ඇමදීම කළ මට කොතරම් මහත් අනුසසක් ලැබෙන්නට ඕනෑදයි සිතා. නිවනට පැමිණෙන තුරු මම උපදින උපදින જાතියේ මේ රළ වේගයෙන් ෂේ නොවන නුවණ ඇත්තේ වෙම්වා මොහුගේ සකල ප්‍රශ්නයන් විසඳීමට සමත් වෙම්වායි පැතිය පසු කාලයේ මිලිඳු රජ වූයේ ඒ සාමණේර නමය. නාගසේන තෙරුන් වූයේ ඇමදු තෙර නමය. මිලින්ද ප්‍රශ්නයෙන්